විශේෂ බොදුණු සෙක්සාන්තිය. පළමුව සෙක්සාන්ති කිරීම සඳහා ගෙදර පිරිසුදු ස්ථානයක් තෝරා ගන්න. මේ සඳහා ගෙදර බුදුන් වදින ස්ථානය සුදුසේ. එම ස්ථානය පිරිසුදු කර පිරිත් කර ගැනීමට අවශ්‍ය පැන්, තෙල්, බැලි ආදිය සුදුසු භාජන වල දමා මේසයක් වැනි දෙයක් උඩ තබා ගන්නවා. මේ පිරිත් කර ගන්නා ද්‍රව්‍ය අඩංගු භාජන වලට පොල් ඉරිතු තුන ගානේ දමා එම ඉරටු නව පටක්ෂයේ සාදාගත් නූල් පටින් සම්බන්ධ කරගන්න. මේ සඳහා පිරිත් වලට ගන්නා නූල් පාවිච්චි කරන්න. Taman පිරිසුදු වී පන්සිල්ගෙන පහන් මල් සුවඳ කූරු බුදුරජාන් වහන්සේට පූජා කොට සිත් පහන් කරගන්න. ඊට පසු පහත දැක්කෙන ගාථා කීම ආරම්භ කරන්න. ස්පිරිට් නූල අග තම අතේ මැද කිල්ලේ සහ මහපට ඇඟිල්ලේ දවටා ගන්න. මුලින්ම සබ්බ පාපසකරණං කාතාව 21 පාරක්ද දෙවෙනුව සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු ගාතාව 21 පාරක්ද දෙවෙනුව යං කිංච විත්තං විදවා උරන්වා ජන ගාතාව 21 පාරක්ද සතර වෙනුව යන් දුන් නිමිත්තං ආමංගලංච යන ගාතාව බුද්ධානුභාවයෙන් විනාශමෙන්තු ධම්මානුභාවයෙන් විනාශමෙන්තු සංඝානුභාවයෙන් විනාශමෙන්තු යනුවෙන් තුන් පාරක් කිව යුතුයි. මෙව සෑම පාරකටම ගාතාව සම්පූර්ණයෙන්ම කිව යුතුයි. එනම් මෙලෙස බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් යන තුනට ගාතාව සම්පූර්ණයෙන් තුන් පාරක් කිව යුතුයි. මෙසේ ගාථාව තුන් පාරක් යා එය එක පාරක් සේ ගණන්ගෙන එලෙස 21 පාරක් කිව යුතුයි. ඊළඟට නව ගුණ ගාථාව එනම් ඉතිපි සෝ භගවා ගාථාව 160 වරක් කිව යුතුයි. ගාථාව කියන සෑම පාරයක් පාසාම එනම් බුද්ධෝ භගවාති යනුවෙන් අවසන් කරන සෑම වාරයක් පාසාම සබ්බ බුද්ධානුභාවේන සබ්බ රෝග විනස්සතු සබ්බ බය විනස්සතු සබ්බ වින විනස්සතු සබ්බන්තරාය විනස්සතු විනබන්ධන විනස්සතු සබ්බ බුද්ධානුභාවේන සොත්තිතේ හෝතු සබ්බදා යනුවෙන් කිව යුතුයි නවගුණ ගාතාව 1008 වර කියා ඉවර වූාට පසු සබ්බේ බුද්ධා බලප්පත්තා යන ගාතාව 21 පාරක්ද ඊට පසු අභිවාදන සීලිස්ස යන ගාතාව 21 පාරක්ද කියන්න. මෙතනින් පිරිත් කිරීම අවසන් වේ. පිරිත් කිරීමේදී අතරමැද නවත්තන්න අවශ්‍ය නම් සබ්බේ බුද්ධා බලප්පත්තා ගාතාව තුන් පාරක් කියා පිරිත් නූල මල් කිනිත්තක උතා තබන්න. නැවත පටන් ගන්නා විට සබ්බ පාපස්ස අකමං යන ගාතාව හත් පාරක් කියා නැවත උතනින් පටන් ගන්න. පිරිත් කියා අවසන් වූ පසු පිරිත් කරගත් පෑන් වැලි ආදිය ගෙදර සහ වත්තේ ඉස ගන්නවා. ඔබ සමට සාන්තියක් නොවේවා